තේරුවන් සරණයි. චන්ද සූත්‍රය. සංයුත්ත නිකාය පස්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 17 වෙනි ග්‍රන්ථය. චන්ද සූත්‍රය. ඒ වගේම මේ ඉද්ධිපාද සංයුත්තේ මේ ඉද්ධිපාද සූත්‍රය ඉද්ධිවිද සූත්‍රය මේ පැහැදිලි කරන කාරණාව ඡන්ද සූත්‍ර සමග බද්ධව පවතිනවා. බොහෝ අයට තේරෙන්නේ මේ 이르දි කියන්නේ මොනවද කියලා. බොහෝ අය හිතන් ඉන්නවා මේ උඩින් යන එක, ආසෙන් යන එක, වතුරෙන් යන එක, ඔය 이르දියෙන් යන එක ඔන්න ඔය වගේ මේ අපි 이르දි කිව්වම දන්නේ ඒ වගේ සාමාන්‍යයෙන් කරන්න සාමාන්‍යයෙන් නොවන දෙයක් සාමාන්‍යයෙන් අහසේ යන එක වතුරේ යන එක වගේ ඒ 이르දි කියන්නේ ඒ වගේ ස්වභාවයක් තමයි සාමාන්‍ය කෙනෙක්ගේ අදහස. නමුත් මේ සූත්‍ර දිහා බැලුවම ඔබට පේනවා මේ ධර්මයේ හැසිරෙන කෙනා 이르දීන් කටයුතු කරනවා කියන එක. කියන්නේ අපි ඔබට පැවසුවා ඒ ඉදිපාද සංයුත්තය තුළ ආනන්ද සූත්‍රයේම සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ ඡන්ද ඉදිපාද කියලා කියන්නේ අප අපි දන්නවා ඡන්ද ප්‍රධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදය. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාද. වගේම විරිය විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදය. එතකොට චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදය. වගේම විමර්ශා සමාධි ප්‍රධාන සංඛාර සවන්නාගත ඉද්ධිපාදේ. එතකොට ඡන්ද චිත්ත වීරිය විමර්ශා. ඡන්දය කියන්නේ දන්නවා කැමැත්ත. එතකොට වීරිය කියන්නේ ඝන වීරිය. එතකොට ඡන්ද චිත්ත වීරිය චිත්ත කියන්නේ සිත ඒ සිත චිත්ත ස්වභාවය. එතකොට විමර්ශාව කියන්නේ විමර්ශනය. නැත්නම් ඡන්දචිත්ත වීර විමර්ශා කියන්නේ සතර ඍද්ධි පාද කියලා බොහෝ අය දන්නවා. එතකොට මෙතනදී වැදගත් වෙන්නේ මේ අපි දන්නවා සත්‍විස් බෝධිපාශික ධර්මම මේ සිතට එන අරමුණේ සත්‍ය දැකිනවා කියන කාරණාව තුලයි තියෙන්නේ. සිතට එන අරමුණේ තමයි දැකිය යුතු වන්නේ. එතන තමයි බුද්ධක්ෂණය, එතන තමයි ෂණ සම්පත්තිය. මෙන්න මෙතනදී අපි මේ සිතින් මිදෙන මඟ, දුකින් මිදෙන මඟ, නිවන් දකින මඟ, නිස්සාරණ මඟ. මෙන්න මේ තන හඳුනා ගන්න ඕනේ. එන අරමුණේ සත්‍ය දකින්නවා කියපු තැන ස්කන්ධයේ උදේවැය දකින්නවා කියපු තැන ආර්යකාන්ත සීලය කියපු තැන නාම රූප පරිච්ඡේද ඥානය කියපු තැන පච්චේ පරිග්ඝා ඥානය කියපු තැන මොකද්ද මේ කියන්නේ මේ මොහොතේ එන අරමුණේ සත්‍ය දකින්නවා කියන එක අනේ සත්‍ය දකින්න නම් සතර සම්මා ප්‍රධාන වීර්ය වැදගත් බව වැටහෙනවා. ඒ කියන්නේ ඔබ දන්න සතර සම්මා ප්‍රධාන වීරය උපානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ප්‍රහාණය චන්දං ජනිතේ වායමති විරියං ආරහති චිත්තං පග්ගඤාති පජාති. ඒ වගේ නූපන් පාපක අකුසල් නූපදීම. උපන් පාපක අකුසල් ප්‍රහීන කිරීම. එතකොට මේ සිතුවිලි තමයි පාපක අකුසල්. උපා පාපක කුසල් ප්‍රහීන කිරීම නූපන් සිතුවිලි නීපදීම සඳහා. එතකොට උපන් සිතුවිලි සිතුවිලි කියලා ගත්තාම මේක ඔබට පහසුවෙන් දැනෙනවා. ඇත්තටම රැවටීම තුරලනේ ඔබ ඉන්නේ බාහිර ඇත්ත කරගෙන දුක් විඳින්නේ සැප විඳින්නේ බාහිරින් සැප දුක් වෙනවා කියලා අරගෙන සත්‍ය දකිනකොට ඒ දුකෙන් මිදෙනවා. ඒ කියන්නේ බාහිර දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ දුක්ගේන හෝ සැපගේ. එතකොට ඒක දකින්න එක තමයි සත සම්ප්‍රදාන වීර්ය. uppānaṁ kusalaṇaṁ dhammānaṭṭityā. එතකොට එතකොට නූපන් කුසල ධම්ම ඉපදවීම. ඒ කියන්නේ ඔබ දන්නවා සිතුවිලි වලට සිතුවිලි කියන්නේ අකුසල ධම්. එතකොට සිතුවිලි වලින් මිදෙන තැන සිහියයි ඥානයයි අවදිය. එතකොට ඒ මොහොතට අවදිය කියන තැන සිතුවිලි වලින් මිදෙන එතන තමයි කුසලේ. අනේ නූපන් කුසල උපදවීම කියන්නේ ඒ සත්‍යයට අවදි වීම කියන එක. ඒ කියන්නේ සිතුවිලි වලට නොරැවටීම කියන එක. ඒ කියන්නේ මොහොතට අවදිය කියන එක. කියන්නේ තව විදිහකින් බලනවා නම් තමා සිතුවිලි වලට සිතුවිලි සත්‍ය දකින සිහියට අවදි වීම. එතකොට මේ මොන ආකාරයෙන් කිව්වත් ඒ සිතට නොරැවටීම කියන තැන තමයි කුසලයට හේතු වෙන්නේ. එතකොට උපන් කුසලේ තිතිය බිහිව බවයි. වේපුල්ය භාවනාය පරිපූර්ණයි. ඒතර උපන් කුසල ඒ කියන්නේ මේ සිහියට අවදි වීම තුළ ඒක නැවත නැවත තිති අභියෝ භාව වැඩි දියුණු වීම තුළ අරමුණු කිරීම තුළ ඒ හොඳින් ප්‍රකට වීම තුළ තමන් දීර්ඝ කාලයක් තිස්සේ අනුසෝතය තුළ බාහිරට රැවටුණු ඒ සිතුවිලි වලට රැවටුණු ඒ ඒ සිතුවිලි වලින් වහලෙක් වගේ කටයුතු කරපු ඒ මිත්‍යාව මායාවට ගොදුරු වුණු ඒ විඥාන මායාවට ගොදුරු වුණු ඒ විඥාන මායාවේ මිදීම තමයි ප්‍රතිත්‍යා බියෝ භාවය වේපුල්ලය භාවනා පරිපූර්ණය කියලා කියන්නේ. ඒතර සවතර සම්ප්‍රදාන වීර්ය මේක තමයි අපි මේ සිතේ සත්‍ය දකින වීර්ය. ඒතර මෙතනට තමයි සතර 이르දිපාදක් තියෙන්නේ. ඒ කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත. දැන් මේ ඡන්ද සූත්‍රය තුල ඒක ඔබට දකින්න ලැබෙනවා. මනා පැහැදිලි කිරීමක් ඒ තුළ තියෙනවා. මහණෙනි ඉදින් මහාන ඡන්දය නිසා සමාධියක් ලබානම් සිතේ එකක බවක් ලබානම් උදා ඔබ ඔබගේ තියෙනවා සත්‍ය දකින්න ඕනකම. ඒක තමයි ඡන්දේ. එතකොට ඒ සත්‍ය දකින ඡන්දේ සිතේ එකග බවක් ලබා නම් ඡන්දය නිසා සමාධියක් ලබා නම් එතකොට ඒ ඔබගේ ඒ ඡන්දයේ කැමැත්ත නිසා ලබන සමාධිය. එතකොට එකක බවක් ලබා නම් මේ ඡන්ද සමාධියයි කියනු ලැබේ. හේතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොයිපදීම පිණිස වෑයම් කරයි. එතකොට නූපන් අකුසල් දහම් නොඉපදීම පිණිස වයම් කරා. එතකොට සිතුවිලි වලට රිං ගන්න නැතුව ඒ සිතට එන ඒ ඒ සිතුවිලි මායාවට නොරැවටීම කියන කාරණය. සිත දැන් බාහිර දෙයක් නැති බව දකින්න කියන ඊට දකින්න තියෙන කැමැත්ත. එතකොට වැරදරයි. එතකොට සිත දැඩි කොට ගනි. ප්‍රධාන වීරිය කරයි. අන්න ප්‍රධාන වීරිය. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත වේවි. එතකොට ඡන්ද සමාධිය කියලා කිව්වේ ඡන්දේ නිසා හටගත්ත සමාධිය. කැමැත්ත නිසා හටගත්ත. ඒතර අනිමිත්ත සමාධියක් තමයි මෙතන උපදින්නේ. දෙයක් කියලා ගත්තොත් එතන සිතුවිලි වලට රැවටුණා වෙනවා. එතකොට ඒ දෙයක් එතන සත්‍ය දකිනවා කියන්නේ දෙයක් නැති බව දකිනවා. එතන ඒක අනිමිත්ත සමාධිය. ඡන්ද සමාධිය. එතකොට ඡන්දේ නිසා හටගත්ත සමාධියක් තමයි ඡන්ද ප්‍රධාන එතකොට සමාධියක් වෙන්නේ. එතකොට ප්‍රධාන එතකොට සිත දැඩි කොට ගානේ ප්‍රධාන වීරිය කරයි. අන්න ප්‍රධාන වීරිය කියලා කියන්නේ සතර සම්මා ප්‍රධාන වීරිය. අන්න එතනදී ඔබට දකින්න ලැබෙනවා සතර සම්ප්‍රදාන වීරිය. එතකොට ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමානාගත වීර්ය කියනකොට දැන් මේ වචනේ හොඳට මේ දීර්ඝ වචනේ හොඳට කැඩිලා හොඳට අවබෝධ වෙනවා. ඡන්දය කියන්නේ කැමැත්ත. ඒ නිසා හටගත් සමාධිය, සත්‍ය දකින සමාධිය, අනිමිත්ත සමාධිය. ඒ නිසා ඒක දකින්න ප්‍රධාන වීර්ය තියෙනවා. සතර සම්ප්‍රදාන වීර්ය. අන්න සංඛාර සමන්නාගතයි කියන එක ඔබ දකින්න ඕනේ. ඒ එතන තියෙන සමන්නාගතයි කියන්නේ ඒ සංඛාර ඒ කියන්නේ එතනක් තියෙනවා සංඛාරයක්. ඒ කියන්නේ ඒ සංඛාරය තමයි සත්‍ය දකින්න සංඛාර. ඒකයි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත වීර්ය කියන්නේ. ඡන්දය කියන්නේ කැමැත්ත, සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය, සත්‍ය දකින සමාධිය, ඡන්ද සමාධි ප්‍රධාන වේ ප්‍රධාන සංකාර සමන්නාගත වේ. කියන්නේ එතන තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන සංකාර සමන්නාගතයි කියන්නේ එතන සත්‍ය සවිතක්කයි සවිචාරයි කියන එක. සත්‍ය දකිනවා යථාභූත ඥාණයෙන් දකිනවා කියන තැන ඒ තියෙන සංකාරය. ඒ තියෙන සංකාරය කියන්නේ සත්‍ය දකින සංකාරය. අන්න එතන දකින්න ඕනි මහා නුවරකින්. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත වීරය. අන්න 이르දිපාද ඡන්ද 이르දිපාදය. එතකොට ඒ වගේම ඔබ දකින්න වීරිය ඒ ගන්න වීරිය ඒ වගේම වීරිය සමාධි වීරිය නිසා හටගත්ත සමාධියත් අනිමිත්ත සමාධියක් සත්‍ය දකිනගත්ත වීරිය නිසා ඒත් ඒකමයි ප්‍රධාන සතර සම ප්‍රධාන වීරිය සංඛාර සමන්නාගත ඉර්ධිපාද. ඉර්ධිපාද කියලා කියන්නේ දැන් මෙතනදී ඔබ දෙයක් දකිනවා නම් එතන එහෙම දෙයක් නැති බව ඒක හනිමිත්ත වෙනවා නම් බාහිරින් ඒ දේ හම් වෙන්නේ නැහැ. එන අරමුණ එතනම සිඳෙනවා. වටිනාකම නැති වෙනවා. හිතෙත් එහෙම දෙයක් හම් වෙන්නේ නැහැ. බාහිරත් හම් වෙන්නේ නැහැ. ඔබට මේ මොහොතේ දකින අරමුණ බාහිරිනුත් මිදිලා සිතිනුත් මිදිලා. දකින, පේන, ඇහෙන, දැනෙන හැමදේම එතන එතනම මිදි මිදි යනවනම් එතන තියෙන 이르දියයි. ඒ 이르දියේ නැවිදිනවා කියන්නේ ඒකයි. පොළව කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ, ඇවිදිනවා කියලා දෙයක් නැහැ. දැන් කෙනෙක් ඇවිදිනවා නෙමෙයි. දැන් 이르දියෙන් යනවා. ක්‍රියාවයි ප්‍රබස් සරසිතයි. අන 이르දිමේ ස්වභාවය. ඉතින් මේක හැම මේ උපමාව ගන්න හැම දෙයකටම ගලපලා ඔබට දැනෙයි ඔබ බාහිර පතිත වෙලා තිබුණු ඒ මායාවෙන් මිදිලා සත්‍යයට අවදි වෙලා 이르දියෙන් යනවා කියුව එකයි. ඒකට මේ 이르දි කියන්නේ ගොඩක් අය හිතන් හිටියේ වෙන විඥාවක් මැජික් එකක්. මේක විඥා මැජික් එකක් නෙමෙයි. බුදුන් වහන්සේ එහෙම ධර්මයක් දේශනා කරන්නේ නැහැ. මෙතන සත්‍ය දකින්න තැන සියල්ලෙන්ම මිදිලා කටයුතු කරන එකයි ඒ 이르දිමය ස්වභාවය. හැබැයි මෙතනදී සියල්ලම තමන්ගේම විඥාන මායාවේ. ඒ නිසා සඳ කියන්නේ විඤ්ඤාණ මායාව, හිරු කියන්නේ විඤ්ඤාණ මායාව, එතකොට අහස කියන්නේ විඤ්ඤාණ මායාව, පොළව කියන්නේ විඤ්ඤාණ මායාව. විඤ්ඤාණ මායාවෙන් මිදිලා කටයුතු කරනවා කියන්නේ මේ සඳ හිරු මේ පොළව අහස කියන මේ ජලයේ මේ කිසිවක්ම ඔබට හමුවන්නේ නැහැ. එහෙමනම් ඒ සියල්ලම අතින් අතබුලක්සේ ඔබට දැනෙනවා. ඒ කියන්නේ මේ සියල්ලම අපේ සිතේ සංකාර. සංකාර සමන්නාගතයි. එතකොට සංකාර කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. සංකාර කියන්නේ අපි හිතන දෙයක්. ඒතර අපි හිතීම තුළයි අපිට මේ වටිනාකම් ඉස්මතු වෙලා තියෙන්නේ. එහෙනම් අපේ සිතුවිලි, අපි හිතන ඒ සිතුවිල්ලට බැහැගත්තේ නැත්නම් ඒ සියල්ලම එතනින්ම අපිට බාහිර තියෙනවා කියලා හිතන ස්වභාවයක් මිසක් තියෙන ස්වභාවයක් නෙමෙයි. එහෙමනම් මේ අතබුලක්සේ අතට ගත්තා වගේ හඳ ඔබේ අතේ, හිරු ඔබේ අතේ, එතකොට අහස ඔබේ අතේ, පොළොව ඔබේ අතේ. ඇයි ඒ කියන්නේ? ඔය ඒ සියල්ලම ඔබගේම සමීපේ. ඒ කියන්නේ ඔබ පිරිමදින්නාසේ ඔබට දැනෙන. යන්නේ එතනයි ඒ 이르දිමේ ස්වභාවය ඔබට දැන් දකින්න ලැබෙනවා. අහසේ පියාඹන්නාසේ පොළවේ අර නොගැටි යන්නාසේ එහෙම නැත්නම් ජලයේ ඇවිදින්නාසේ මේ හැමදේම සිතේ ස්වභාව ඒකක්වත් ඔබට ප්‍රකට නැහැ. ඒකට ඔබට කිසිවක් ඒ කිසිවක් අදාළ නැහැ. සියල්ලේ මිදුණු ස්වභාවය තුළ ඒ ඉර්ධි පවතී. ඉතින් මේ තමයි තාම දියුණු තැනක්. මේ ධර්මයේ තුල ඔබට හමුවන වටිනාම තරම් ඒ අනිමිත්ත සමාධිය තුළ ඔබ ඒ දකින ඒ ප්‍රධාන සංඛාර සමන්නාගත 이르දිපාදමේ ස්වභාවය. එතකොට ඒ 이르දිමේ ස්වභාවයේ උපදින්නේ සත්‍ය දකින කෙනෙකුට පමණයි. එතකොට ඒ දැන් ඒ සූත්‍රය තුල පෙන්වන කාරණාව ඔබට දකින්න ලැබෙනවා. ඉතින් මෙතන ප්‍රධාන සංඛාර සමන්නාගතයි කියන තැන තමයි. එතකොට චන්දං වේ භික්ඛවේ භික්ඛු නිස්සාය ලබති සම් සමාධින් ලබති චිත්ත චිත්තාකාග්ග අයං උච්චති සමාධි ඡන්ද සමාධි සෝ අනුපාදේතා නම් පාපකාරං අකුසලානං ධම්මානං අනුපාදාය චංජං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති උප්පාණං පාපකාරං අකුසලානං ධම්මානං පානාය චංජං ජනේති වායමති විරියම් ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජහති අනුප්පානං කුසලානං ධම්මානං උපහාදාය චංජං ජනේති වායමති විරියම් ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජහති උප්පානං කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය බිහෝ භාවාය වේපුල්ලයාය භාවනාය පරිපූර්ණය චංජං ජනේති වායමති විරියං ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජහයි. ඉමේ උච්චති ප්‍රධාන සංඛාරා ඉති අයංච ඡන්தோ අයංච ඡන්ද සමාධි ඉමේච ප්‍රධාන සංඛාරා අයං උච්චති භික්කවේ ඡන්ද සමාධි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතෝ ඉදිපාදෝ ඒ විදිහටම විරිය ඊර්දිපාද පහ ඒ විදිහටමයි එතකොට චිත්ත ඊර්දිපාද ඒ විදිහටමයි එතකොට විමර්ශා ඊර්දිපාද ගැන බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මෙතනින් ඔබට මනාකොට පැහැදිලි වෙනවා මේ කාරණාව. මේ ඊර්දිපාද සංයුත්තේ පෙන්නන ඒ ඡන්ද සූත්‍රය ඒ කියන්නේ ඡන්ද සූත්‍රය තුල පෙන්වන කාරණා. ඒ වගේම අපි ඔබට කිව්වා මෙතනදී මෙතනදීම කතා කර යුතුයි ඒක ඉද්දිවිද සූත්‍රය. ඉද්දිවිද සූත්‍රයේ තියෙන 35 වෙනි පිටුවේ. අපි මේ මේ තියෙන්නේ ඒකෙම දිගුවක්. ඒ කියන්නේ මහණෙනි, ඉක්ුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන්වැදෑරුම් ඉදිකොටස් විඳින්නාහුද එක් එක්වද බොහෝ අයුරු උදවේ. බොහෝ අයුරුවද එක් එක්වද වේ. පළට බව මුව බව බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස් හීමෙන් නොගැටෙමින් ගියාහුද පොළවේහි මෙන් දියෙහි මෙන් මතුවීම් කිමිදීම් කළාහුද පොළවේහි මෙන් නොබිදෙන දියෙහි ගියාහුද පියාපත් ඇති ලිහිණියෙකු මෙන් අහස්හිත් පළඟින් යුතුව ගමන් කළාවුද මෙබඳු මහත් ඉර්ධිය ඇති මෙබඳු මහත් ආනුභාව ඇති මේ සදහිරු දෙදෙනෙක් ස්පර්ශ කළාවුද පිරිමැද්දාහුද බඹලවතෙක් දුක් කයින් වෙසෙහි පැවැත්හුද ඒ සියල්ලෝ සිව් ඉදිපා වැඩූ බැවිනි බහුල කළ බැවිනි. එතකොට මේ මේ මේ පැහැදිලි කිරීමෙනුත් අපට පැහැදිලි වෙනවා. දැන් මේ සත්‍ය දකින කෙනාට දෙයක් කියලා දෙයක් හමුවන්නේ නැහැ. සියලු දෙයින්ම මිදිලායි ඉන්නේ. එතකොට ඒ කෙනා ඇත්තටම එහෙම ඒ මිදීම තුළ කෙනෙක් පුජ්‍යලයක් හමුවන්නේත් නැහැ. එතකොට ඒ මිදීම ඇත්තටම 이르දිමේ ස්වභාවයක් තියෙනවා. ඒකයි මෙතනදී වැදගත් වෙන්නේ මේ ඊද්දි සූත්‍රය. මේ අර ඡන්ද සූත්‍රය තුල පැහැදිලි කරන කාරණාව ඒ සතර සම්මා ප්‍රධාන වීර්ය ඡන්ද සමාධිය. එතකොට ඒ සමාධිය අනිමිත්ත සමාධියක්. ඡන්දේ තමයි. ඒතකොට සත්‍ය දකින්න ඡන්දේ. සත්‍ය දකින්නවා කියන්නේ එන අරමුණ බාහිරත් නැති බව, සිතත් නැති බව දකින්නවා. එතකොට ඒ අරමුණට පිහිටන තැනක් නැහැ. එතකොට එනේන සිත එහෙම දැකීමේ මිදිමින් යනවා නම් ඔබ දැක්කා එතනදී සිත කොතනකවත් පිහිටන්නේ නැත්තම් ඒ හැමතැනම 이르දිමේ ස්වභාවයක් තියෙන්නේ. එන ඒක ඡන්දේ නිසා ඇත්ත. ඒක වීරිය නිසායි ඇත්ත. එතන චිත්ත විමර්ශාව ඔව් සත්‍ය දකින්න වීරය ගන්න එක විමර්ශනය කරන එක ඒ චිත්ත ස්වභාවය. ඒතර චිත්තේ තමයි එතනදී ඇත්තටම ඒ ඒ අවබෝධයටපත් වෙන්නේ. එතනටත් මේ ඡන්දේ නිසායි ඒක වෙන්නේ. චිත්ත අවබෝධ කරන එකයි වෙන්නේ. ඒක එතකොට එන අරමුණ සත්‍ය දැකලා එතන එතන එතන මිදෙනවා. අන්න අපි සංඝ කියපු තැන. එතනයි බික්කු කියන්නේ. එතකොට එතන සත්‍ය දකින්න තැන, හිතේ සත්‍ය දකින්න තැනයි. එතකොට අපි පෙන්වා ස්කන්ධයේ උදේවය දකිනවා කිව්වෙත් ඒකමයි. එතකොට අපිට දෙයක් හම් වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ නැහැ. උපාදාන ස්කන්ධයෙන් මිදෙන සීලෙත් එතනමයි. එතකොට ඔබ සියල්ලෙන් මිදිලා. ඔව් ඔබ සියල්ලෙන් මිදිලා. අන්න එතකොට අහසේ කුරුල්ලෙක් ගියා වගේ පිහිටන තැනක් නැහැ. අහසේ පා වගේ අර මෙතන මේ ස්වභාවයේ 이르දිමේ ස්වභාවයේ යේහි කේවි බික්කවේ අතීත මදාන සමනාවා බ්‍රහ්මනාවා අනේක විහිතං ඉදිවිදං පච්චුනෝ හෝත් සුං ඒකෝපි හුත්වා බුද්ධා අහේ අහේසුං බහුබා බහුදාපි බහුදාපි පෝ ඒකෝ අහේසුං අවිභාවං තිරෝ භාවං තිරෝ කුඩ්ඩං තිරෝපා කාරං තිරෝපාපබතං අස්සජමානා අගමන්සු සේයතාපි ආකාසේ පටවියාපි උම්මුන්ජීනි මුංජං අකන්සු සේයතාපි උදකේ උදකේපි අභිඥ අභිජ්ජමානේ අගමන්සු සේයතාපි පටවියං ආකාශේපි පල්ලංකෙත්ත පල්ලංකෙත්තං කමින්සු සේයතාපි පක්කි පකු සකුනෝ ඉමේපි චන්දිම සූර්යෝ एवं මහින්దికේ එවම් මහින්దికේ එවම් මහානුභාවේ පාණිනා පරාමසින්සු පරිමාජින්සු යාව බ්‍රහ්ම ලෝකෝපි කායන වාසේ වත්තේසුන් සබ්බේතේ චතුනං ඉදිපාදම් භාවීතා බහුලී කතා එතකොට මේ වාක්‍යයේ ඡේදය තුළ පෙන්නන්නේ මේ අහසේ කුරුල්ලෙක් ගියාසේ ලිහිණියේ කුපියම් බන්නාසේ අහසේ එතකොට මේ පොළවේ ජලයේ නොගෙටි නොඇලී වාසය කරන්නා කියපු එක. මහණෙනි මතුත් යම්කිසි මහණ කෙනෙක් මේ බමුරු කෙනෙක් හෝ නන්වැදෑරුම් ඉදිකොටස් විදින්නාහුද එකෙක්වද බොහෝ අයුරු වන්නාහුද බොහෝ අයුරුවද එකෙක් වන්නාහුද පළට බව පිටට අහස් හීමෙන් නොගැටෙමින් යන්නා හුද පොළවේ දියීමෙන් මතුවීම් කිමිදිමින් කරන්නා හුද පොළවේ මෙන් නොබිදෙන දියෙන් යන්නා හුද පියාපත් ඇති ලීනියෙකුමෙන් දැන් ඒ විදිහටම කියනවා අහසේ පළඟින් යුතුව ගමන් කරන්නවද බෙබඳු මහත් 이르දී ඇති මෙබඳු මහත් ආනුභාව ඇති මේ සදහිරු දෙදෙනෙක් අතින් පහස්නාහුද පිරිමදින්නාහුද බබලෝතෙක් වෙසෙහි පවත්වන්නාහුද ඒ සියල්ලෝ සිවිදිපා වැඩූ බැවිනි මහණෙනි දැන් යම්කිසි මහණ කෙනෙක් බමුණු කෙනෙක් වැදැනු කෙනෙක් ඉදිකොටස් විඳින්නාහුද දැන් ඒ විදිහටම කියනවා එතකොට ඡන්ද චිත්ත වීර විමර්ශා කියන්නේ ඉදි කොටස්. එතකොට ඉදි කියලා කිව්වේ අපි පෙන්නවා ඒ එන අරමුණේ සත්‍ය දකින්න තැන මිදෙන තැන. ඉදුපාද කියලා කිව්වේ ඒ ඉදි කියන්නේ ඉර්ධියෙන් ඉර්ධිමය ස්වභාවය මතුවෙන එක. එතකොට ඉදුපාද කියලා කිව්වේ. එතකොට ඒ ඡන්ද චිත්ත වීර විමර්ශා කියන්නේ ඉදුපාද කොටස් වල. එතකොට ඒව කොටස් වලට වෙන් කරාට ඒව ඡන්දය තියෙන්න ඕනි, වීරිය තියෙන්න ඕනි, චිත්ත විමර්ශා එකටමයි තියෙන්නේ. එතකොට සතර සම්ප්‍රදාන වීරිය ගත්තත්, එතකොට සතර ඉදුපාද ගත්තත්, එතකොට මේ සේරම එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන මේ සිතට පිහිටන තැනක් නැහැ. එතකොට හැමතැනකින්ම මිදිලා ඒ මිදුණු ස්වභාවය තමයි 이르දිමේ ස්වභාවය. ඔබ දෙයක් කරන්න ගියා, ඔබ වටපිට බැලුවත්, ඔබ සතර ඉරියව්වේම ඔබ හැම මොහොතෙම ඒ ඔබ මේ හැම දෙයකම මිදිලා කටයුතු කරනවා. ඒ ස්වභාවය තමයි මේ ඉදිපාදය තුළ ඉදිපාද සූත්‍රය තුළ ඔබට දකින්න ඉතින් මේ සස්නේ මහන එතකොට කවර සිව් ඉදිපාදයත් මහණෙනි මේ සස්නේ මහන ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාදයේ වඩයි. වීරය සමාධි ප්‍රධාන සංකාර ඉදිපාදයේ වඩයි. විමර්ශා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉදිපාදයේ වඩයි. මහණෙනි ඉක්ුත් කල යම් කිසි මාන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන්වැදෑරුම් ඉදි කොටස් විඳින්නාහුද විඳින්නාහුද විඳින විද්ද ඒ සියල්ලෝ මේ සිව් ඉදිපා වැඩු බැවිනි බෞල කළ බැවිනි. එතකොට මේ සියල්ලේ මිදුණු ස්වභාවය සියල්ලේ මිදී කටයුතු කිරීමයි 이르දි කියලා කියන්නේ 이르දිමය ස්වභාවය. එතකොට එතන 이르දි පාද කියලා කියන්නේ ඒ කැමැත්ත, වීරය, චිත්ත විමර්ශන. ඒ ඒට දැන් අපි ගත්තොත් ඒ වචනේ දිගයි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉදිපාද. එතකොට ඒ ඡන්දය කියන්නේ සත්‍ය දකින්න තියෙන ඡන්දය කැමැත්ත. එතකොට ඒ සත්‍ය දකිනවා කියන්නේ එතකොට බාහිර දෙයක් හම් වෙන්නේ නැහැ. එතකොට සිතේ දෙයක් හම් වෙන්නේ නැහැ. එතකොට නිමිත්තක් හම් වෙන්නේ නැහැ. එතකොට එතන අනිමිත්ත සමාධිය. එතකොට අනිමිත්ත සමාධිය කියන්නේ දෙයක් නැති සමාධිය. එතකොට එතනයි ඡන්ද සමාධිය. එතකොට ප්‍රධාන සංකාර කියන්නේ සතර සම්මා ප්‍රධාන වීර්ය. එතකොට සතර සම්මා ප්‍රධාන වීර්ය ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින්නයි තියෙන්නේ. එතකොට ඒ දැකීම තුලයි මිදීම සිද්ධ වෙන්නේ. එතකොට ඡන්ද සමාධි ප්‍රධාන ප්‍රධාන කියන වචනෙන් පෙන්වන්නේ සතර සම්ප්‍රදාන වීර්ය. ඒතර අනිමිත්ත සමාධිය ඡන්ද ප්‍රධාන සංඛාර සංඛාර සමන්නාගතයි කියලා කියන්නේ අන එතන තියෙන සත්‍ය දැකලා ඒ මිදෙන සංඛාරේ සත්‍ය දැකලා මිදෙන සංඛාරයක් සමන්නාගතව තියෙනවා. එතන අර බුදුන් වහන්සේ මෙතන සංඥාවක් නැත්තේත් නෑ කියලා කිව්වේ ඔන්න ඔය සංකාරය නිසායි. ඒතර එතනත් සංකාර ස්වභාවයක් කියන්නේ ඒක Tamanට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවය පෙන්වන්න තමයි එතන සංකාර සමන්නාගත යුද්ධපාද කියලා කියන්නේ. ඒතර සත් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත 이르දිපාදයක් වඩනවා කිව්වේ අන්න ඒ නිසයි ඒ සියල්ලෙන් මිදිලා කටයුතු කිරීමයි දැන් ඔබ මේ මාර්ගය තුළ ප්‍රතිපදාව තුළ කටයුතු කරනවා එහෙමනම් ඔබ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන මගක කටයුතු කරනවා. එතකොට ඔබ සියල්ලෙන් මිදිලා ඒ අපි ඔබට නිතරම පැවසුවා. මෙතන සියල්ලේ මිදුණු ස්වභාවයක් ඔබට දැනෙන්න ගන්නවා කියලා. ඒ කිසිවක වටිනාකමක් නැති වෙනවා. හරයක් නැති වෙනවා. එතකොට කිසිම දෙයක් ඔබට ලොකු වෙන්නේ නැහැ. ඒවට ගිනි ගන්නෙ නැහැ. එතකොට ඔබ ගින්නේ නිවිලා, ගින්නේ මිදිලා. අන්න ඒ සියල්ලේ මිදිලා ඒ කියන්නේ අවබෝධයෙන් මිදිලා සංකිතයෙන් මිදා ඒ කියන්නේ ඔබ ඇත්තටම මේ මොහොතේ ගින්නක් පත් වෙන්නේ නැහැ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ රාග දේශ මොහ ගින්න නිවිගෙන යනවා අනේ තුල ඔබට 이르දිමේ ස්වභාවය තුලයි ඒ 이르දිමේ ස්වභාවයේ මතුවන තැනයි ඒ සියලු ගින්න නිවි යන තැනයි ඒ එකම ස්වභාවයයි ඒ නිවන් මාර්ගයි ඒ නිවීමයි එතනයි ඒ සාන්ත ප්‍රණීත සෝය ඔබට දැනෙන්නේ. ඒකයි සාන්තං ඒතං සාහන්තං ඒතං ප්‍රණීතං ඊයාදිද සබ්බ සංඛාර සමතෝ සියලු සිතුවිලි සමතේ වන තැන ඒ එන සිතුවිලි වල හරයක් නැති වන තැන ඒ සිතුවිලි වලට බැස ගන්න නැති තැන සබ්බේ ධම්මා නාලං අබිනේස සිතුවිලට බැස ගන්නේ නැහැ. අන්න එතරයි ඒ සතර ඉරිපාද ඔබට හමුවන්නේ. ඉතින් ඔබ තව දුරටත් මේ ධර්මයේ තුල ඔබ හිතාගෙන හිටු මනක් කල්පිත ඒ මිත්‍යා දෘෂ්ටිය නම් ඒ අහසේ අනේ කයි ඒ අනේ බුදුන් වහන්සේ ඒවා අගය කළේ නැහැ. බුදුන් වහන්සේ මෙතන ඉර්ධිපාද සෝදරය තුළ මනාකොට පෙන්නනවා. ඒ සියල්ලෙන් මිදිලා කටයුතු කිරීමයි ඉර්ධිපාද වන්නේ. එතකොට ඔබ කොතනද ඉන්නේ? එතන ඔබ කිසිවක්ම ඔබට ප්‍රකට නැත්තම් කිසිවක්ම ඔබට ඔබ බැසගෙන නැත්තම් ඔබ ඉර්ධිමයෙන් කටයුතු කරනවා. ඔබ එළවලු කපන කෙනෙක් නෑ. ඔබ කනවා කන කෙනෙක් නෑ. ඔබ ඇවිදිනවා ඇවිදින කෙනෙක් නෑ. ක්‍රියාවලියයි ප්‍රභාස්වර සිතයි. අනේ රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ ප්‍රභාස්වර සිතේ ස්වභාවයයි. ඒ ක්‍රියාවලියයි අන ක්‍රියාසිතයි. කර්මයක් පනවන්න බෑ. එතකොට කර්ම විපාක පනවන්න බෑ. එතකොට ක්‍රියාසිතයි. එතනයි 이르දි ස්වභාවයක් තියෙන්නේ. ඒ 이르දි ස්වභාවය මතු වෙන්නේ දෙයක් නැති අවබෝධය තුළයි. ඒ අවබෝධය තුළ ඇලෙන ගැටෙන දෙයක් නැහැ. සියල්ලෙම මිදිලා. අහසේ පියාඹන්නාසේ ලිහිණියක බුදුන් වහන්සේ නිතරම මේ ආකාශයෙන් සකුන්තානම් කියන ඒ ලිහිණියකට ආසේ කුරුලෙක් පියාඹා ගියා වගේ කියලා ඒ සහැල්ලුව පෙන්නනවා. ඒ වගේම තමයි මෙතන සඳහිරු කියලා දෙයක්වත් ඔබට හම්බ වෙන්නේ නැහැ. උබෝ චන්දිම සූර්යෝ ඒක ප්‍රථම නිබ්බාන සූත්‍රය අපට දකින්න ලැබෙනවා. මේකේ සඳහිරු කියලා දෙයක්වත් පෘථුවේ කියලා දෙයක්වත් කිසිම දෙයක් කියලා දෙයක් හමු වෙන්නේ නැහැ. සියල්ලෙන් මිදුණා කියන්නේ ඒ ඉර්ධිම ස්වභාවයයි. ඔබට මනාකොට එහි යථාර්ථය දැන් වැටහෙනවා. එහෙනම් ඒ 이르දී මේ මාර්ගය තුළ යන කෙනාට හමු වෙනවා. ඒ කාන්තේම 이르දීෙන් කටයුතු කරනවා. එයයි සැබෑම 이르දිපාද. අන්න ඉද්දිවිද සූත්‍රය තුළ ඔබ දකින සැබෑම 이르දීන්යයි. එහෙමනම් මේ මනාකොට ඔබ අවබෝධ කරගනී. එහෙමනම් ඔබ මේ වැසුණු නිවන් මඟ විවර වේවි. ඔබ මේ වැසුණු නිවන් මඟ දොරටුව දැන් විවර වීගෙන එනවා. ඔබට ධම්ම චක්කුසේ පහළ වීගෙන එනවා. දැන් ඔබට ඒ විද්‍යා ලෝකේ පහළ වීගෙන එනවා. ඉතින් ඔබගේ ඒ ඒ ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි චක්කුම් උදපාදි ඔබට මේ එන්නේ සත්‍යයේ ආලෝක කිරණයි. සත්‍යයේ ආලෝක කිරණයට ඒ මිත්‍යා දෘෂ්ටිය සුණු විසුණුවී යනවා. අවිද්‍යාව සුණු විසුණුවී යනවා. අදහන දෙයක් විශ්වාස කරන දෙයක් නෙමෙයි. මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ මොහොතේම ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඒකාන්තයි. ඒ සිදු වෙනවා. සියලු දුකෙන් ඔබ මිදෙනවා. සියවස් ගණනාවකට පසු ඒ පරම සත්‍ය ධර්මයේ දැන් ඔබට අසන්න ලැබෙනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ යමෙක්ගේ සත්‍ය දේශනා කරයිද එය මේ ශාසනයේ පිවිදීමයි. ඒ මේ ශාසනයේ අනාගත වෙනුවෙන් යමෙක් කරයිද එනම් එයමයි. එනම් සත්‍ය අවබෝධ කර ගැනීමයි. සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තොරව ඔබ කුමන කටයුත්ත කළත් පළක් නැහැ. එහෙනම් ඔබ දුගතියට වැටීමයි. එහෙනම් සියලු දුගතියෙන් ඔබ මිදෙනවා. ඔබ සත්‍ය අවබෝධ කරනවා. ඔබ සියලු දුකෙන් මිදෙනවා. සාදු සාදු සාදු කියන හිතෙනවා. කොයිතරම් වාග්යක්ද ඒ තිරියන් ලෝකවල, പ്രേත ලෝකවල, නිර්වල පැහැමි ඔබ දුක් විඳියේ සසර ඕගේ අවසාන භාගයයි. මේ ඔබගේ අන්තිම ආත්ම භාවයයි. නැවත ඔබට සසර දුගතියකට වැටෙන්න ඉඩක් නැහැ, හේතු නැහැ. සියල්ලෙන් ඔබ මිදිලා ඒ කාන්තයි ඔබ නිවන් දකිනවා. තෙරුවන් සරණයි.